නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්ම ලක්කරුගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ පින්නතුනේ අද දවසෙත් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් බොහෝ උතුම් දහම් කාරණා පැහැදිලි අවබෝධය පිණිස අපිට දැනගන්න මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය නිසා අවස්ථාව ලැබුණා. ඉතින් මේ කාරණාවන් අනුමෝදන් වෙමින් ධර්මයේ පිළිබඳව තියෙන අපේ වත්කම අද දවසෙත් වැඩි කරගෙන ඉතා හොඳින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න අපට අවස්ථාව ලැබේවි. මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපට උදා වෙන වාග්යන් අපි පළමු කොට ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම ඔබට සිහිපත් කරන්නම් අද දවසේ සැදැහැති දායකත්වය පිළිබඳව අද දායකත්වයේ දරන්නේ පින්වත් කේ සරත් අවේරත්න ඉන්දිරා චිත්‍රා නිශාන්ති ජනක නිපුනි බුද්ධික කෝශිලා දමේ මල්ෂි නිම්සර පුතුණුවන් සස්සින්දි දියණිය සමාධි දියණිය යන පින්වතුන් සියලු දෙනා විසින් මේ පින්වත් හැම දෙනාම අපේ තාම එක්සිතින් සිහිපත් කරගනිමු පින්නතුනේ අපේ කාලේ මොනතරම් දේවල් වලට සාමාන්‍යයෙන් වියදම් වෙනවද කියලා ඔබත් මමත් හොඳ ආකාරවම දන්නවා. ඉතින් ටෙලිනාට්‍යයට හරි නැත්නම් වෙනත් වෙනි කාරණාවන් වලට හරි අපගේ කාලේ කතරම් දවසකට නැත්නම් ඒ ආදි වශයෙන් අපි හිතලා බැලුවොත් ඉන්නේ එහෙම අහකට වියදම් මේ යනවද කියන කාරණාව ප්‍රත්‍යක්ෂ කාරණාවක්. ඉතින් ඒ සියලු අවකාශයන් සහිත ලෝකයක ඒ උතුම් අරහත් මාර්ගය පිළිබඳව අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ කරුණු පහදා දෙන්න සූදානම්. ඉතින් අනුකම්පාවෙන් අද දවසෙත් ඔබටත් මට උන්වහන්සේ වැඩම කොට වදාලා ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම පාදහබිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සඳහන් පිළිසඳර පිණිස අද දවසේ ඔබ වහන්සේ අපට සම්මුඛ වුණ අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් මහත්මයා ඔබතුමා කියපු කාරණාවක්ම මට දැන් මේ ආපෞසී කරන්න කියලා හිතුණා. ඒ තමයි මේ මිනිසුන්ගේ ජීවිත වලින් ධර්මය අහන්ට පුංචි වෙලාවක් තමයි යෙද වෙන්නේ. එහෙමයි ස්වාමී. නමුත් හිතලා සතුට වෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. දැන් අපි මිලින්දා ප්‍රශ්නය, මිලිඳු රාජ ප්‍රශ්නය සදාහන් වැඩසටහන මහිතේ වැඩසටහන් 100කට වැඩි කරලා තියෙනවා. එහෙමයි ස්වාමී. එතකොට කෙනෙක් මුල ඉඳලා මේක අහනවා නම් ඔහු පැය 100ක් බණ අහලා. එහෙමයි ස්වාමී. ඒතර මම හිතන්නේ දැන් ওই බණ අහන කෙනාගේ හත්මුතු පරම්පරාවෙම පැය 100ක් එක දිගට බණ අහපු කියන්නේ පැය 100ක් ධර්මය අහපු මේ අරහත් මාර්ගය කියන්නේ ධර්ම දේශනාවලට අමතරවනේ එහෙමයි සාමි නේද? එතකොට මරණ මොහොතේ සිහි කර කර ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මං බොහෝ කාලයක් බණ අහපු කෙනෙක් කියලා. අපි සාමාන්‍යයෙන් කියනවා නේද මහන්සිය කොච්චර බණ ඇහුවත් හැදිලා නැහැ කියලා. මම ඒක ඒකට ගොඩාක් මම කැමති නෑ ඒ වචනේට. එහෙමයි ස්වාමීනි. මොකද මිනිස්සු කොහොමදත් මනුස්සයන්ගේ දුර්වලතා තියෙනවා. ස්වාමීන් මේ චෝදනාව ධර්මයට යනවා. ධර්මයත් ඒක තමයි. මේ ඉතින් අර සින්දුත් හදලා තියෙන මෙච්චර බණ ඇහෙන රටේ ඊළඟට මේ එක එක කතා තියෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් මිනිස්සු මේ මිනිස්සු කිව්වට මේ මිනිස්සුන්ගේ ඉන්නේ හතර අපායේ ඉඳලා ඇවිල්ලා තිරිසන් ලෝකේ ඉඳලා ආපියුන්, පෙරේත ලෝකේ ඉඳලා ආපියුන්, යක්කු වෙලා හිටපු අය, අසුර වෙලා හිටපු අය, නාග ලෝකවල ඉඳලා ආපු අය, මේ වගේ নানা ප්‍රකාර සකල දස දිග්භාගේ ජීව සත්ව කොට්ටාස වලින් මැරිලා මේකේ උපදිනවා මිනිස්සු විදියට. එහෙමයි සාම. ඉතින් මේ මිනිසුන්ට තමන්ගේ කලින් ජීවිතවල ගති එනවා. දැන් අපි කියමුකෝ නාග යෝනියක ඉපදිලා හිටපු කෙනෙක් මනුස්ස ලෝකයක ආවා කියන්නේ එයාට දිව දෙකේ අර වචන දෙකේ ඒවා. ඊළඟට හිත ඒක අරමුණක තියෙන්නේ නැති ඒවා. ඒ වගේ ගති ස්වභාවල් පිහිටෙනවා. ඊට පස්සේ යක්ෂ ලෝකවල ඉඳලා මනුස්ස ලෝකෙට ආපු අයගේ තරහා යන ගති පිහිටෙනවා. ඊළඟට ওই වගේ කලින් ජීවිතවල ඔවුන් ගත කරපු වල ජීවිතවල ස්වභාවල් මේ ජීවිතවලට ගති ගතියක් විදියට එනවා. එහෙමයි. ගති ලක්ෂණ විදියට. එතකොට දැන් ඒ ගති ලක්ෂණ විදියට එන නිසානේ මහත්තයා සමහර වෙලාවට ගෙදර මුළු පවුලෙම අය ධර්මයට කැමති නෑ. එක්කෙනෙක් ධර්මයට කැමති. ඒ ඔහුට සංසාරේ ආපු ගති ලක්ෂණයක්. එතකොට ඒ වාගේ එක මේ තියෙන්නේ. එතකොට මේ ලෝකයේ මෙහෙම යද්දී ඇහෙන්නේම මුලා වෙන දේවල්. ඇහෙන්නේම අසත්‍යය. ඇහෙන්නේ මේ ලෝකයේ මිනිස්සේ සතුටු කරන්න පුළුවන් ද මහත්ය පංචකාමෙන් දොරව අද කාලේ වෙඩින් එකක් ගැන හිතන්නකො මඟුල් ගෙදරක්. පංචකාමෙන් තොරව කොහොමද සතුටු කරවන්නේ? එනේ උන්ට කන්න දෙන්න ඕන. කන බොන ඒවා පංචකාමෙන්. බොණ්ඩ දෙන්න ඕන පංචකාමෙන්. සින්දු කියන්න ඕන පංචකාමෙන්. නටන්න ඕන පංචකාමෙන්. හොඳට ඇඳලා පැනඳලා මේ සරසලා මල් වලින් සරසලා බැලුම් එල්ලලා බැලුම් පුපුරලා විල්බරුව ගෙනියලා පංචකාමයනේ. එහෙමයි ස්වාමීනි. ඒකට අද කාලේ මිනිස්සු පංචකාමයේ තුලම ඉන්නේ. එතකොට එහෙම ඉන්න මිනිසුන්ද ජීවිත අවබෝධයකට ජීවිත අවබෝධයකට කියලා පැයක්වත් බණක් ඇහෙන එක ඒ මිනිස්යාගේ සංසාරයේ තිබුණොත් එහෙම යෝනිසෝ මනසකාරයක් අල්ප මාත්‍ර හරි ඒකට පෝෂණය පිණිස ඔයාලා හිතනවාද එකපාරම අපේ හිතට රාග එනවා කියලා පුංචි කාලේ ඉඳලම රාගෙට පොඩ පොඩ පොඩ කරුණු යෙදුනා එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ පරිසරයේ ටික ටික රාගෙට කරුණු යෙදුණා. ඒතර ඉස්කෝලවල යනකොට යාළුවන්ගෙන් එහෙන් මෙහෙන් ඇහෙන කතා ඔළුවට ගියා. ගිහිල්ලා තමයි යාගේ ජීවිතේ යා රාගික ක්‍රියාවලට ටික ටික පුරුදු වෙන්නේ. එකපාර නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒකෝට ඒ වගේ තමයි ධර්මයක් එකපාරම යන්නේ නැහැ අද කාලේ හැටි මම මේ කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ ඊටාම වටිනා තැනක් මතු කළා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අර රාගය වැඩෙන්න තියෙන ඒ අවසරයේ මේ ධර්මයක් ධර්මයකට ටික ටික හරියන්නේ. ආ මේක ටික ටික පරිසරේ බන ඇහෙන එක. දැන් මහත්වේ මට මොන ගිහිල්ලා තියෙනවා මේ චූටි ළමයි. දැන් මේ මිලින්දත් රස්නේ. එහෙමයි. චූටි ළමයි බලාගෙන අහගෙන ඉන්නවා. එහෙයි ස්වාමී. එහෙමනේ මොකක් හරි ගති සම්පත්තියන් දැන් ඕන අනගාരിക ධර්මපාලතුමා එක්තරා දේශනාවකට ගිහිල්ලා දේශනාවක් තියෙනකොට අවුරුදු 8ක පුංචි කොල්ලෙක් අර ඈතක ඉඳලා බලාගෙන ඉන්නවා එහෙම ස්වාමී එක දිගට කන් යොමු කරනවා ධර්මපාලතුමාට එයා ගැන විශේෂයක් හිතිලා දේශනාව ඉවර වෙලා අර පොඩි ළමයෙන් අහලා උඹ කවුද කියලා ඊට පස්සේ කියන මං සීයා ළඟ ඉන්නේ අම්මා තාත්තා නැහැ එහෙමයි ඊට පස්සේ ඒ ගෙදෙට්ට ගියා ගිහිල්ලා කිව්වා මේ කොල්ලා හොඳයි කියලා මට හිතෙනවා මට අරන් යන්න දෙනවද කියලා ඊට පස්සේ ගෙදර අය දරුවෝ තව දෙන්නෙක් හිටියා. අම්මා නැහැ. ඒ නිසා ආච්චි ළඟ ඉන්න නිසා කොල්ලෝ දෙන්නම දෙන්න කිව්වා. බෑ කිව්වා. එන එක කොල්ලෙක් දෙන්නම් කියලා අර අර අහගේ දේශනාව ආගෙන හිටපු කොල්ලා දුන්නා ධර්මපාලතුමාට. ධර්මපාලතුමා එයා අරගෙන ගිහිල්ලා මේ තමන්ගේ අම්මට දුන්න හදා ගන්න කොළඹ. ඊට පස්සේ එයා තමයි ලොකුණාට පස්සේ දේවප්‍රිය වලිසිංහ කියලා කියන්නේ. එහෙමයි සාමි. ඒකට ධර්මපාලතුමා නැති වුණාට පස්සේ මහා බෝධි සමාගම අවුරුදු 30 ගාණක් කරගෙන ගියේ මේ මේ බ්‍රහ්මචාරී දේවප්‍රිය වලිසිංහ ස්වාමීන් වහන්සේ අර මහා බෝධි මුදවා ගැනීමේ කාරණාවේ උරදෙනව නේද? ඔව් ඒතකොට ඇයි අපේ ධර්මපාලතුමා හිරාදස්සීද්දීන් එළියේදීන් කටයුතු ටික කරන්නේ දේවප්‍රිය වලිසිංහ. දැන් මහත්තයා ධර්මපාලතුමාත් දේවප්‍රිය වලසිංහතුමාත් වලසිංහ හරිස්චන්ද්‍රතුමාත් මේ ඔක්කොම හිරාදස්සිට වැටිච්ච අය. මේ ඔක්කොම හිරීට දැම්මා. කාලෙන් කාලෙට. මේවා දුක් විඳගෙන ඒකනේ මං කිව්වේ අද කාලේ මිනිස්සෙක් මේ කට උත්තරයක් දෙන්න වෙයිද කියලා තියෙන බය බලන්නකෝ. එහෙමයි ස්වාමීන්. එතකොට මේ රට ජාති ආගම වෙනින් මහත්ය මෙහෙම එකක් තියෙනවා. උතුම් පුජ්‍යලයන් තමයි උතුම් දේවල් හම්බ වෙන්නේ. ඒතර රට ජාති ආගම වෙනුවෙන් හැඟීම් උපදිනවා කියන්නේ උතුම් දේවල්. ඇයි ඉන්නේ සාමාන්‍ය සත්වයා ඉන්නේ ගෑනු ගැන හිතේ හිතා. ජරා දේවල් ගැන හිතේ හිතා. ඉඩම් ගැන හිත හිතා ඉන්න මිනිස්සු අතරේ කෙනෙක් රට ජාති ආගම වෙනුවෙන් කැක්කුමක් තියනවා කියන එක උතුම් නැද්ද? උතුම්. ඒ වගේ උතුම් අදහස් පහළ වෙන අයට තමයි බුද්ධ ශාසනය නැමැති උතුම් දේ තියෙන්නේ. ඒකට අද බුද්ධ ශාසනයෙන් පිහිට ගන්නට අමාරුවක් කාට හරි තියෙනවා නම් ඔහු තුළ උතුම් උදාර අදහස් නැතුව ඇති. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා අර මේ මම කිව්වේ මේ පැය 100ක් බනහපු එක ගැන සතුටු වෙන්න. හදා ගන්න කවදාරි හැදෙන්නේ බනක් අහලානේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඇදුනා හෝ නැති වුණා හෝ අහන්න. අහන එක තුල කුසල් උපදිනවනේ. ධර්ම ශ්‍රවණේනේ. මොකද කර්ම සකස් නොවන මොහොතක් නැහැනේ. එහෙමයි ස්වාමීනි. මේ මුළු පැය 23ේම තරහ යන මිනිසයා පැයක් බණ ඇහුවොත් ඒ බණහන අය අතරතුර තරහ නෑනේ. එහෙමයි සර්. ඒ බණහන වේලාව තුල රාගයෙන් උමතු වෙලා නෑනේ. ඒ බණහන එක තුල තුල විචූරණ බැරිලක් නෑනේ. එතකොට අර දවසේම වටිනා පැය බවට පත් වෙන්නේ අර ධර්මයානම් පැයනේ. එහෙමයි ස්වාමීනි. කොයිතරම් කොහොමද කියන්නේ බණහනක වැඩක් නෑ කියලා. ඒ නිසා ධර්ම ශ්‍රවණයට ගරු කළ යුතුයි. කවදා හරි මේ මිනිස්යාට එකපාරම යෝනිසෝ මනසිකාරයේ පුණ්‍ය ශක්තිය තියෙනවා නම් එකපාරම හැදිලා එයි. නමුත් එහෙම නැත්තම් මොනව කරන්නද? ස්වාමීනි සසර වේදමට ධනෙ රැස් වෙනවා. ඒකනේ දැන් මේ ඊළඟට තමයි මේ බුද්ධ ශාසනය කලාතුරකින් හම්බ වෙන්නේ. ඒතර බුදවරු නැති කාලයි වැඩි. ඒතකොට මහන්තයා බුදවරු නැති කාලෙක මේ මිනිසුන්ට කෑම බීමක් ටිකක්වත් කාලා සැනසille ඉන්න කොහෙන්ද පිනක් උපදින්නේ? එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ධර්ම ශ්‍රවණයට ධර්ම ඇසීම ප්‍රශංසා කළ යුතු දෙයක්. ඉතින් අපි ඒ කාරණා සිහි කරගෙන අද අපි මිලින්ද ප්‍රශ්නේ පස්වෙනි සීහ වර්ගයට යමු. එහෙමයි. 119 වෙනි පිටුව 4 වෙනි පොත් වහන්සේගේ අහනවා මේ සිංහයාගෙන් ගත යුතු අංග හතක් ගැන ඔබ වහන්සේ වදාලා ස්වාමිනී නාගසේනයන් වහන්සේ වදාරන්ට ඒ කාරණා හත. මහරජාන්නේ සිංහයා පිරිසුදුයි. සිංහයා පිරිසුදුයි විමලයි පැහැදිලි වර්ණින් යුතුයි. එහෙමයි. මඬගොඩ මඬ ගාගත්ත මේ නිකං ඔහි යන මේ හිවලෙක් වාගේ නෙවෙයි සිංහයා. එහෙමයි. සිංහයා හරි පිරිසුදුයි. ඇඟේ පොඩි රොඩක් ගෑවුනත් ඇඟ හොලවනවා. විමලයි කියලා වචනත්. ඔව් විමලයි. විමල පවිත්‍රායි. එහෙමයි සාරයි. මල නැහැ. එහෙයි. ඒ කසට නැහැ. එහෙමයි සාරයි. අවර්ණ නැහැ. එහෙයි. හරි පිරිසුදුයි සිංහයා කියන සතා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මහරජාණන් ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් විමල පැහැදිලි ශ්‍රද්ධාවෙන් යුතු සිතින් සැක කුකුස් පහකොට සිටිය යුත්තේ ශ්‍රද්ධාවෙන් ඉන්න කියනවා. පිරිසිදු පාරිශුද්ධ ශ්‍රද්ධාවෙන් ඉන්න කියනවා. සැක කුකුස් පහකොට දැන් ශ්‍රද්ධාව උපදිනකොට තමයි සැක කුකුස් උපදින්නේ. එහෙමයි ස්වාමීන් හේතුව බුදුරජාණන් වහන්සේ වදාළ දේ බුද්ධ වචනේ රහතුන්ගේ වචනේ අදාහගත්තට පස්සේ සැකකුස් කරන්න දෙයක් ඇයි? ඔහු Tamanට අවබෝධ නොවුන දේ අවබෝධ කරගත්ත කෙනෙක්ගේ වචනේ අදාහගෙන සිටිනවා. ඒතර අවබෝධ කරගත්ත කෙනාගේ වචනේ දෝෂයක් තියෙනවද කියන හොයන්න යනකොට කුකුස උපදින්නේ. එහෙමයි. මහරජාණන් සිංහයා වගේ ඉන්න ඕන කියනවා. ශ්‍රද්ධාවකින් පිරිසිදුව. එතකොට පිරිසිදුව නිර්මලව ඉන්න සිංහෙක් වගේ තමයි කියනවා මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන් ඉන්න එක. එහෙමයි ස්වාමීනි. සිංහ තේජසක් කියනවා ශ්‍රද්ධාවෙන්. බුද්ධ වචනේ පිළිගනින්න එක. එහෙමයි. හුළඟක් එනකොට මේ උණගහ උළඟ දිහාට නැමෙනවා වගේ ජීවිතේ සහ පරිබාහිර දේවල් දිහා දකින්නකොට ආහනකොට පෙනෙනකොට ධර්මයත් එක්ක ඉන්න කෙනා. ධර්මයේ දෙසට නැඹුරු වෙන කෙනා. ශාස්ත්‍රු ගෞරවයෙන් යුතු කෙනා. ධර්ම ගෞරවයෙන් යුතු කෙනා. ආර්ය සංගරුවනට ගරු කරන කෙනා. රහතන් වහන්සේලාට වඳින පුදන කෙනා. සංගරුවනට ගරු කෙනා. මේ බුද්ධ ශාසනයේ පිරිසිදු පෙනුමක් තියෙන සිංහෙක් වගේ කියනවා. එහෙමයි ස්වාමී. එහෙම හිතක් තියෙන කෙනෙකුට පුළුවන් කියනවා මේ මාර්ගය වඩන්න. ස්වාමීනි මාර්ගයේ ඉදිරියට පූර්ණ කොට වැටෙන්නේම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවත් එක ශ්‍රද්ධා බීජං කියලා තියෙන ඒ බීජේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. තවද මහරජාණෙනි සිංහයා පාස හතරින් යුක්ත වික්‍රමාන්විතව හැසිරේ. පාස හතරින් යුක්තව වික්‍රමාන්විත මුළු ගැන්විලි හැංගිලි නෑ සිංහයාගේ. ඒ වගේ මහරජාණනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සතරක් වූ 이르දිපාදයන්ගෙන් හැසිරිය යුත්තේ මහරජාණන් සිංහයාගේ මේ දෙවියන් 이르දිපාද හතරෙන් හැසිරෙන්න කියනවා. දැන් සිංහයා ගමන් යන්නේ පා හතරකින්. මේ නිවන් මාර්ගේ අපිටත් යන්න පාද හතරක් තියෙනවා. එහෙමයි සාම. ඒ පාද හතරට කියනවා 이르දිපාද හතර කියලා. කොමක්ද 이르දිපාද හතර? ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත 이르දිපාදේ. චිත්තපදාන සමාද සමාධි සංකාර සමන්නාගත irdipaදේ. ඊළඟට විරිය පදාන සංකාර සමන්නාගත irdipaදේ. ඊළඟට වීමංසා පදාන සංකාර සමන්නාගත irdipaදේ කියලා irdipaද හතරක් තියෙනවා. ඒතර ඡන්ද ඡන්ද අපි ඒක කෙටියෙන් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා ඡන්ද චිත්ත විරිය වීමංසා කියන. එහෙමයි ස්වාමී. ඒතර ඡන්දේ කියන්නේ මේ කෙලෙස් දුරු කරගන්න මාර්ග ප්‍රතිපදාව දියුණු කරගන්න නිකලෙස් වෙන්න කැමැත්තක් තියෙන්න ඕනේ. සසර දුකෙන් නිදහස් වෙන්න කැමැත්තක් තියෙන්න ඕනේ. ධර්මය අහන්න කැමැත්තක් තියෙනවා. සිල් රකින්න කැමැත්තක් තියෙනවා. ඒකට මේ කැමැත්ත කියන එක තියෙන්න ඕන. එතකොට මේ කැමැත්ත මුල් කරගෙන ධර්මයේ හැසිරෙනකොට කැමැත්ත මුල් කරගෙන අකුසල් දුරු කරලා කුසල් උපද්දව ගන්න එකට කියනවා ඡන්ද පදාන සංකාර සමන්නාගතයි කියලා. පදාන සංකාර සමන්නාගත කියලා කියන්නේ කැමැත්ත මුල් කරගෙන අකුසල් දුරු කරනවා කුසල් උපද්දවනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟ සමාධි කියලා කියන්නේ ඒකේ හිත පවත්වනවා. එහෙයි. ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත ඉරිදි පහදේ. ඉරිදි පාදේ කියලා කියන්නේ ඉරිදීන්ට අපි කිය ගත්තොත් 이르දි વિશે තියෙන්නේ. ඒවට මුල් වෙනවා. නිවන් මාර්ගයට මුල් වෙනවා. එතකොට එහෙ ඒකෙන් කෙටියෙන් අපි තේරුම් ගත්තොත් තේරුම් ගන්න තියෙන්නේ කැමැත්ත ඕන මේ මාර්ගේ ගමන් කරන්න. එතකොට කෙනෙකුට ගොඩාක් තියෙන්න පුළුවන් කැමැත්තක්. එතකොට මේ කැමැත්ත පිස්සුවක් වෙන්න බෑ. නිවන අවබෝධ වෙන්නේ පිස්සෙකුට නෙවෙයි. පිස්සුවෙන් ගිහිල්ලා ධර්මය අවබෝධ කරන්න බෑ. ස්වාමීන් එතනදී මුලාවෙන් වෙනස් වෙන්නේ කොහොමද? කැමැත්ත මේ නිවැරදි තැන පිහිටවන්නේ. ඒ ඒ ඒ කැමැත්තයි පිස්සුවයි අතර වෙනස තමයි. අපි ඒකයි මම අර වචන ටික කිව්වේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඡන්ද චිත්ත වීරිය විමර්ශන. එහෙමයි ස්වාමී. නමුත් බුද්ධ වචනේ තියෙන්නේ ඡන්ද ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉරිදිපාදේ. එතකොට එයාගේ කැමැත්ත ඒ අරමුණටම ඒකාත්මික වෙන්න ඕන. ඒ කැමැත්ත ඒ කෙලෙස් සසර දුකෙන් නිදහස් වීමටම කැමැත්ත අර එහෙම වෙලා තියෙන්න ඕනේ එකම අරමුණකට තියෙන්න යොමු වෙන තියෙන්න ඕනේ ඊළඟට කුසල් උපද්දවන්න ඕන අකුසල් ප්‍රහාණය කරන්න ඕන ප්‍රඥාවෙන් මාර්ගයේ ගමන් කරන්න ඕන එහෙමයි ඒකයි 이르දිපාදේ තියෙන්නේ එහෙමයි ඒතකොට 이르දිපාදයේ උදේ වඩා උදේ යම්සේද රැයත් එසේය කියලා මේක වඩන හැටි උඩ යම්සේ නම් යට එසේය කියලා මේක වඩන හැටි ඉරිදිපාද වඩන හැටි ඉරිදිපාද භාවනා විදිහට පුරුදු කරන හැටි ඉරිදිපාද සංයුත්තය කියලා සංයුත්තයක් තියෙනවා එහෙමයි ස්වාමීනි එතකොට ඒකේ තියෙනවා එතකොට දැනට අපිට මේ කාරණාව තේරුම් ගන්න විදිහට ගත්තොත් එහෙම කැමැත්තක් ඕන එහෙමයි ස්වාමීනි ඊළඟට ඡන්ද චිත්ත කියලා කියන්නේ අදිස්ථානය අදිෂ්ඨානයක් මම මේක කරනවා කියලා. දැන් ඔන්න උදාහරණයක් ගමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මුළු ධර්මපාල අභිනන්දනයේ වැඩසටහන සම්පූර්ණ උන්වහන්සේගේ හිතේ ඇතිවෙච්ච සත්පුරුස මේ ක්‍රියාවනේ මේ සිසිවිල්ලනේ. ඉතින් ඒ වැඩසටහනේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ මුළු වැඩසටහන වෙනුවෙන්ම ඉල්ලුවේ බොන්න එපා. එහෙමයි. ඔන්න කැමැත්ත කෙනෙකුට ඉපදුනොත්, අදිෂ්ඨාන ඉපදුනොත් හරි. මේ සත්පුරුෂයන් වහන්සේ නිසා අපිට විච්ච යහපත බලනකොට එකක් ඒ වචනේ කියපු ලොකු ස්වාමීන් වහන්සේ නිසා Taman දෙච්ච යහපත. ඊට පස්සේ ධර්මපාලතුමා රට ජාතිය බේරගන්න කැප වෙච්ච යහපත. එතුමාගෙන් සිංහල ජාතියට වෙච්ච යහපත. ඒවා සිහි කරලා මම බොන්නේ නැහැ. තව එකෙක් හරි මම බොන්නේ නැති කෙනෙක් හදා ගන්නවා. පොදු සංස්කෘතිය 10 දෙනෙක් හරි හදා ගන්නවා ස්වාමීන් මම කවුරු හරි කීප දෙනෙක් හදා ගන්නවා කියලා අදිස්ථානයකට එයා එනවා. එතකොට තමන් බොන්නේ නැහැ කියන අදිස්ථානේ ඉන්නවා. එතකොට මේකේ මුල් කාලේ මාස කිහිපයක් යනකල් මෙයා ලොකු සටනක් කරන්න ඕන. ඇයි පුරුද්දට එනවනේ කට්ටිය. එතකොට ඒ අදිස්ථානයේ හිටියොත් එහෙම අන්න ඔහු නොබන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සත්පුරුෂයි ඉන්නවා. අදිස්ථානයේ තියෙන අය ඉන්නවා. දැන් අදිස්ථානයේ බලවත් නැති කෙනා ඇත්ත තමයි මේක බොන්න නැතුන් ඉන්න ඕන කියලා එළියට එනකොට ආපහු ආ පරණ ලෝකෙට වැටෙනවා. එහෙම නෙමෙයි මේක එක අරමුණකම ඉන්න ඕන අදිෂ්ඨානයක් තියෙන්න ඕන මම මේක කරන්නේ කියලා. දැන් ඒක මතක් වෙච්ච වෙලාව කියන්නේ අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. මම පෞද්ගලිකවම බලාපොරොත්තු වෙනවා පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ බීපු නැති ඒ වගේම මේ විදිහට මේ වැඩසටහන් මුල් කරගෙන බොන එක අත්හැරපු එහෙමයි ස්වාමීනි ඒ වීරියවන්තයෝ ටික එකතු කළ මහසෑයි සොඳුරු වන්දනාවක් කළ ඔවුන්ගේ ජීවිතේ සූපත් කරන්න අදිෂ්ඨාන පූජාවක් කරන්න කැමැත්තක් තියෙනවා එහෙමයි ස්වාමී ඒක ඉදිරියේ කොහොමද වෙන්නේ කියලා දැනුම් දෙනවා එහෙයි බීපු බොන්නේ නැති අය සහ බීමන අත්හැරපු අය එහෙමයි ස්වාමීනි ඒ සත්පුරුෂයන්ට පුළුවන් මහසෑය ළඟ සත්‍යක්‍රියා කළා සිංහල ජාතිය රට ජාතිය ආගම වෙනුවෙන් කැක්කුමත් වෙන නායකයෙක් බිහි වෙන්න අදිෂ්ඨාන කරන්න පුළුවන් රටට ව්‍යසනයක් වෙනකොට බීපු නැති බීමන අත්හැරපු අයට මහසෑය ළඟට ගිහිල්ලා මේ රටේ ව්‍යසන වලින් බේරගන්න අදිස්ථාන පූජාව කරන්න පුළුවන්. මං නිසාද මේ කිසිම ආයුධයකට නැති තේජසක් තියෙන ඇතුලේ සීලමේ තේජසක් ඔහු තුල තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. පුංචි ළමයිගේ ඉඳලා බීමනට ඇබ්බැහි වෙලානේ තියෙන්නේ. මහත්ය දන්නවද දන්නේ මේ එක එක ඔය මේ විජාතික හඳුන්කුරු වෙනවනේ. දැන් හඳුන්කුරක් කිව්වම මොකක් හරි මිනිස්සු ගන්නවනේ. ඔය විජාතකයන්ගේ හඳුන් කුරු තියෙනවා. මේ ඒ වගේ නම් මේ මාධ්‍ය කියන්න හොඳ නැති නිසා මම මේ කියන්නේ නැත්තේ. දැන් කොල්ල පුරුදු වෙලා තියෙනවා හඳුන් කුරු කාමරේ දුම අල්ලගෙන දුම් පුරවගෙන ඒක ඇතුළේ ඉඳලා ඒ දුමෙන් මත් වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මහත්තයා අපි නෙමේ පිරිච්චි කියා මේ මේ හඳුන්කුරු සෞභාග්‍යයක් කියලා හදන්නේ. ඒකට තමයි මට තේරුනේ මහමෙවුනාවේ මේ සෞභාග්‍ය හඳුන්කුරු එකට ආශිර්වාද කරන්න හේතුව අනාගතයේ මිනිස්සුන්ට හඳුන්කුරක් පත්තු කරන්න නැතු වෙනවා. ඇයි ඒවටත් මත් කවලම් කළා. ඒකට දැන් කාලේ කොල්ලෝ මත් වෙන්නේ එහෙමලු කාමරයට සම්පූර්ණ දුම දාගෙන ඒ දුමේ ඉන්නවා. පිස්සෝ වෙලා එළියට එනවා. එහෙමයි ස්වාමී. ඒකට මේකෙන් බේරිච්ච වීරියවන්ත කොල්ලෝ ඉන්නවා. ඒ වගේම වයසක මිනිස්සුන්ට එන්න පුළුවන්. දැන් මට ළඟදීන් ওই දියතලාව පැත්තේ තාත්තා කෙනෙක් හමු වුණා අවුරුදු 50 ගාණක් මේ බීඩි සිගරට් පාවිච්චි කළා නතර කළා. එහෙමයි ස්වාමීනි. සංඝ ගෞරවයෙන්. එහෙයි. ස්වාමිනේ ගෞරවයේ හිතට කැඳවගෙන ඉන්න. ඔව් ඒක මට මේක ඉතුරු කරන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමී. ඔහු කියනවා ස්වාමීන් වහන්සේ මේක කරන්න පුළුවන් හිතට ගත්තොත්. අන්න හිතට ගත්තොත් පුළුවන්. අන්න අදිස්ථානය. චිත්ත ශක්තිය. ඒකට තමයි චිත්ත ඊර්ධිපාදය. එහෙමයි. ඉතින් ඒ නිසා ඔබ දැම්ම ඔබගේ අඩුපාඩු හදාගෙන මේ මේ මේ උතුම් සත්පුරුෂ සත්‍ය ක්‍රියාවත් එක්ක එකතු වෙන්න සූදානමින් සිටින්න. ඔබට මේ ලෝකේ සූපත් කරන්න සිංහල ජාතිය වෙනුවෙන් රට ජාති ආගම වෙනුවෙන් සූපත් කරන්න ඔබ තුලින් ගුණයක් උපදවා ගන්න. ඔබ ණයක් නැතුව මැරෙන්න කෙනෙක් බවට පත් වෙන්න මූලික අඩතයාලමක් වේ මේ මාත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කිරීම. අනිත් එක අපිට මේ දහම් දායාදයේ දුන්න අපගේ ගුරු දෙවිඳුන්ගේ වචනයක් අපි ක්‍රියාත්මක කළා වෙනවා. ඒ වගේම තමයි රට ජාති ආගම වෙනුවෙන් කැපවෙච්ච ඒ અભිහික වීරවරයාණන්ට උපහාර පූජාවක් කළා වෙනවා. ඉතින් ඒක ඒවට තියෙන්න ඕන කැමැත්ත, ඒ වගේම අදිෂ්ඨානය, ඊළඟට වීරිය. වීරිය කියන්නේ වීරිය කියන්නේ අර අදිෂ්ඨානේ නැති වෙන්න දෙන්නේ නැතුව අල්ලා ගන්නවා. විත්තිය වැටෙන්න දෙන්නේ නැතුව කරුව ගහනවා. ඒක තමයි වීරිය. නොකඩවා කරගෙන යන එක. ඊළඟට ඡන්ද චිත්ත වීරිය විමර්ශා. විමර්ශා කියන්නේ කල්පනා කරන්න ඕන. බොණ්ඩ යාළුව එනකොට උණ්ඩ කියන දේවල්. කෙලින් කියනවා මම මේ පිස්සු වැඩ මන් අතර කළා මන්ට වැඩක් නෑ වත් එක්ක. බොන පිරිස මැද කනුවණින් කල්පනා කරලා වාසය කරන්න ඔහුට තියෙන්න ඕන. උපක්‍රමශීලී වෙන්න ඕන. යාළුවෝ කතා කරනකොට දෙන වචනේ උපක්‍රමශීලී වෙන්න ඕන. නිකන් තොඳොල් වෙලා හරියන්නේ නැහැ. නිකන් මම මේක කිව්වට පස්සේ බොරුවක් කියවේද? එහෙම නිකන් තොත්ත වෙලා හරියන්නේ නැහැ. මේ මට මේ වැඩ ටිකක් තියෙනවා. මට මේ වැඩක් තියෙනවා එන්න විදියක් නැහැ. දන්නවා නම් මෙයා මෙතෙන්දි ගියොත් එහෙම බොනක සෙට් එකකට වැටෙනවා කියලා කියනවා මට හදිසි වැඩක් තියෙනවා එන්න විදියක් නැහැ. ඒව බොරු ගණේට වැටෙන්නේ නැහැ. එහෙමයි සම්. ස්වාමීනි විමර්ශනා කියලා කියන්නේම අකුසලෙන් මිදෙන්න Tamanට තියෙන විමසන සුළු නුවණ. විමර්ශාව කියන්නේ මහත්තයා නුවණින් විමසා විමසා මේ ප්‍රතිපදාව යන්නේ. දැන් විදර්ශනා ප්‍රඥාව. ඒක සාමාන්‍යයෙන් ප්‍රඥාව තමයි. දහම් කරුණු හොඳට හිතන එක. තේරුම් ගන්න එක. මේ මේ තියෙන තනිකර විමර්ශනා. එහෙමයි ස්වාමී. මේ සම්පූර්ණ අරහත් මාර්ගයේ මේ විස්තර කරන්නේ විමර්ශනා. එහෙමයි ස්වාමී. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් කියනවා අර මේ මේ සිංහයා පාස හතරින් යුක්ත වෙනවා වගේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉරිදිපාද හතරෙන් භික්ෂුව යොමු මේ යුක්ත වෙන්න ඕන කියනවා. ඒ භික්ෂුවට නම් නිවන් මාර්ගයේ අමාමහ නිවන තියෙනවා. ස්වාමීනි අපට අවසර ලැබේවා. ඕ මහත්මයා දැන් තුන්වෙනි කාරණා විදිහට කියනවා මහරජාණන් සිංහා අබිරූපවත් සිත්කලු කේසරයන්ගෙන් යුක්ත වෙනවා. අබිරූප සිත්කලු කේසරයන්ගෙන්. ආන් ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් අබිරූපවත් වූ සිත්කලු සීලේ නම් වූ කේසරයන්ගෙන් යුක්ත විය යුතුයි. එතකොට ඒ කාරණාවෙන් තේරුම් ගන්න තියෙන්නේ. එතකොට දැන් සිංහයා තෙදවත් වෙන්නේ. අපි සිංහයා සිංහෙක් විදිහට අඳුරාගන්නේ කේසර වලින්. එහෙමයි ස්වාමී. ඔහු අභිමානවත් ගසා දාලා මේ අනේ අන් සත්‍යයන් බිය ගන්නවන්නේ කේසර වලින්. ඒ වාගේ අභිමානවත් සිත්කලු අබිරූපවත් සීලයක් භික්ෂුවට තියෙන්න ඕන කියන්නේ. එහෙමයි ශා. දැන් කේසර නැත්තම් එයා කේසර සිංහෙක් කියන ගණයට වැටෙන්නේ නැහැ. එහෙමයි. ඒ වගේ තමයි භික්ෂුවක් සීලයෙන් තොර වුණාට පස්සේ පාරිශුද්ධ භික්ෂුවක් ගණයට වැටෙන්නේ එහෙමයි. ඒ නිසා මේ නිවන් මාර්ගේ යනවා නම් ප්‍රතිපදාව යනවා නම් සීලය අවශ්‍යමයි. දැන් අද කාලේ රහතුන් කියාගෙන යන අය සීලය ප්‍රතික්ෂේප කරනවානේ. එහෙමයි. අද කාලේට ඕන විදිහට ඒක දැන් අපි අපි ගත්තොත් එහෙම අපි මුදල් පරිහරණය ගැන ගමු. මුදල් පරිහරණය ගැන ගත්තොත් එහෙම අද කාලේ මුදල් පරිහරණය තොරව කටයුතු කරන්න බෑ කියලා කියන්නේ. අපි කවදාවත් අර සීලයට වචනයක් එකකින් යන්න දෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ ජාත රූප රජිත පටිඝානා වේරමණී සික්ඛාපදං සමාදියාම කිව්වා නම් ඒක බුද්ධ වචනේ. ඒක ඒ විදිහටම තමයි. අදකා දැන් මෙච්ච කොච්චර මේකේ තිබ්බද අපිට ප්‍රායෝගිකව කරගන්න අමාරු. නමුත් අරහත් මාර්ගය. එහෙමයි. සුදුර අපි පැහැදුනානේ ඒකට අපිට කරගන්න බැරි වුණාට. ඒ වගේ මුදල් හදල් ප්‍රශ්නවලදී තව තව තියෙනවා නම් මේවලදී අර කන්න ඕන වුණාට පස්සේ අර මොකක්ද එකක් මොකක්ද වෙනවා වගේ නැතුව ධර්මයේ ධර්මයේ විදිහට සීලේ සීලේ විදිහට කියා ගන්න ඕන. තමන්ගේ දුර්වලතා ධර්මයේ විදිහට කියන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ශාස්ත්‍රීය ශාසනයට ගරු කරනවා. ඒතකොට සීලයක් ඕනෑමයි සීලයක් ඕනෑමයි මේ නිවන් මාර්ගය දියුණු කරගන්න. ස්වාමී මේ උපමාව කේසරයා කේසර සිංහයාගේ කේසර ටික වගේ තමයි කියනවා. නිවන කරා යන භික්ෂුවට තියෙන සීලය. එහෙමයි ස්වාමී. තවද මහරජාණන් සිංහයා ජීවිතේ නැසී ගියත් කිසියෙකුට යටත් නොවේ. මේ වගේ මහ සිංහයා ජීවිතේ මැරුණත් මේ නැසී කියත් වලිගිය ගහගෙන ඔළුව පාත් කරගෙන යටත් වෙන්නේ නැහැ කියනවා කිසි කෙනෙකුට. එහෙමයි ස්වාමී. ආන් මේ වගේ භික්ෂුව සිවුරු පින්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ආදී සිව්පසේ නැසී ගියත් ඒ කිසි දෙයකට සිත යටත් නොකළ යුත්තේය. මහරජාණන් සිංහයාගේ මේ සිවිනි අංගේ ගත යුත්තේය. දැන් භික්ෂුවකට තියෙන සම්පත්තියනේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස මේවා නැති වුණත් ප්‍රතිපත්තිය නම් නසා ගන්න එපා කියනවා. එහෙමයි. සිංහයා මැරුණත් තවත් කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආමිෂේ දායාද නොකරගෙන ආමිෂේ මා භික්කවේ ආමිෂ දායාද එහෙමයි ස්වාමී මේ ආමිෂේ දායාද කරගන්න එපා ධර්ම දායාදා භික්කවේ විහෙරත එහෙමයි ස්වාමීනි ධර්මයේ දායාද කරගෙන වාසය කරන්න කිව්වේ ඒකයි එතකොට සිවුරු සෙනසුන් ඊළඟට පින්ඳ පාසේ දානෙ නොලැබුණත් මිනිසුන්ගේ එහෙමයි තමන් ප්‍රතිපත්තියෙම ඉන්න කියනවා එහෙමයි ස්වාමීනි එතකොට අද කාලේ ගොඩාක් ওই තියෙන අරුබුද දානේ මුල් කරගෙන සේනාසන මුල් කරගෙන සිවුරු මුල් කරගෙන ලාභ සත්කාර නිසානේ අරුබුද එහෙමයි හැම තැනකම තියෙන්නේ. එතකොට භික්ෂුව රාව සත්කාර අත්හැරියානම් ඒ විශ්වකට ඕන තැනක යපෙන්න පුළුවන්. ඇයි ඔහුට අපේක්ෂාවක් නැහැනේ. තවක් කෙනෙක් මාව පෝෂණය කළයි. ඊට පස්සේ තවත් අය ගෙනත් දෙයි. අර දායක මහත්තයාට කෝල් කරන්න ඕන, මේ දායක මහත්තයාට කෝල් කරන්න ඕන. යාළුවෝ ඉන්න ඕනේ. කිසිම අපේක්ෂාවක් නැහැනේ. ඔහු ප්‍රතිපදාවට මුල් තැන දීලා තියෙන්නේ. එහෙයි ස්වාමීනි. එතකොට දැන් ගොඩාක් අයට ප්‍රතිපදාවට නෙමෙයි මුල් තැන දීලා තියෙන්නේ මේ ගිහි මිනිස්සුත් එහෙමයි. ගිහි හැම පැත්තෙම මේ දුර්වලතාවය තියෙනවා. එතකොට පින්කමකට ගියත් එතන ගෲප් එකක් හැදෙනවා. දඹදිව ගියත් එනකොට නෑදෑයෝ ගොඩාක් හදාගෙන ටෙලිෆෝන් නම්බර ගොඩාක් හදාගෙන ඉන්නේ. එහෙම වෙලා පැටලි පැටලි පැටලි යනවා. එතකොට අරයා තරහ වේද මෙයා තරහ වේද කියලා බැඳින් ගොඩයි. එහෙමයි ස්වාමීනි. එතකොට සිංහයා මැරුණත් තවත් කෙනෙකුට යටත් වෙන්නේ නැහැ වගේ චීවර පින්නපාත සේනාසන ගිලම්පස හේතුෙන් කිසිම විදියකට භික්ෂුව මේ තමන්ගේ ප්‍රතිපදාව නසා ගන්න එපා කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මට මතකයි එක තැනක රෝග සූත්‍රය කියලා අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනාව. ඒ දේශනාවේ තියෙනවා මේ ලාභ සත්කාර ගැන විස්තර කරලා. ඒ විස්තර කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර අය ඒ ලාභ සත්කාර අර මහත්ය තරහ වේද දන්නේ නැහැ. එහෙම කියලා සමහර වෙලාවට වැසිකිලි කැසිකිලි අමාරුව පවා ඉවසාගෙන ඉන්නවා කියනවා. එහෙසා. ඇයි මේ මහත්තයාව පොඩ්ඩක් කතා කරලා යන්න ඕන කියලා නෑ වැසිකිලි කැසිකිලි අමාරුව තියෙනවා. නමුත් ඒකට දැන දුන්නේ නෑ. අර මනුෂ්‍යයා ආපු එකට මුල් තැන දුන්නා. එහෙමයි. ඊට පස්සේ අනිත් අයට ලැබෙන්න එපා මට ලැබෙන්න ඕන. ඊට පස්සේ ඒ වගේ එක එක සිතිවිලි හිතනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙනවා සීතල උණුසුම මැසි මැඳුරු උවදුරු ඉවසන්න කියනවා. පන යන වේදනාව ඉවසන්න කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා. පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හේතු වෙනනම් ඉවසන්න එපා ඒවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඉවසන්න එපා ඒවා කියනවා. දැන් අපිට කියන්නේ ඉවසන්න කියලානේ. එහෙමයි ස්වාමීනි. මැසි මඳුරු උවදුරු මේ පන යන වේදනාව ලාභ සත්කාර හේතුවෙන් නම් ඉවසන්න එපා කියනවා. එහෙමයි. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ මේ අద్භූත පරම පූජනීය උත්තමයන්ට නිවාසය වූ පින්වන්තයන්ට නිවාසය වූ උත්තම පුරුෂයන් වාසය කරන තැනක් බුද්ධ ශාසනය. ස්වාමිනේ උත්තම ශාසනය මේ මොහොතේ වහන්සේ විස්තර කරන්නේ. මේ විස්තර කරන්නේ. එතකොට ඒ උත්තම පුජ්‍යලියෝ කොහේ හරි ඉන්නවද කියලා තමයි හොය හොයා මේ ඇදලා ගන්න බලන්නේ. එහෙමයි ස්වාමීනි. කොහේ හරි. එතකොට අපි අපේ වචන මාත්‍රයෙන් අපේ ශ්‍රද්ධාවෙන් අපි මේ අනේ මේක තවත් උතුම් පුරුෂෝ බිහි වෙයි ඒ වෙනුවෙන් මේක රකින්න ඕන කියලා මේ රටජාති ආගම වෙනුවෙන් මේ සෙත් පතන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් ඉතින් මේකට පිනක් තියෙන්න ඕන. පින් තියෙන්න ඕන බණක් අහන්න, පින් තියෙන්න ඕන කුසල් කරන්න. පින් තියෙන්න ඕන සත්පුරුෂ ඇසුර ලබන්න. එහෙමයි ස්වාමීනි. ඒතර පෙර කළ පින් ඇති බව බොහෝ ශ්‍රේෂ්ඨයි. එහෙයි. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය වාගේ පරම පාරිශුද්ධ ධාමකට ලේසියෙන් පහදින් පැහැදිලා ඉන්න බෑ. පිනක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසායි වෙන ආගම් පැතිරිලා යන්නේ. මේ මේ බුද්ධ ශාසනය මේ එක දූපතකට හිර වුණේ ඒකයි. ඉරුණේ කියන්නේ එක දූපතකට මේ යොමු වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝක, දේව ලෝක, සුර අසුර නාග ගන්ධර්ව සෑම ලෝකයක්ම දකින බුදුරජාණන් වහන්සේ පෘථුවියේ සෑම භූමියක්ම දකින බුදුරජාණන් වහන්සේ මේ චූටි රටක් තෝරාගත්තනේ ධර්මද්වීපයේ විදිහට. ලෝක මැප් ලෝකේ ලෝක සිටියමත් එක්ක ලංකාව දිහා බලනකො පොඩි තිතක් නේ. එහෙමයි සාම. එතකොට මේ ඉරහඳ අතගාපු අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා තමාන්ගේ වසඟේ පැවැත්වපු ඉරහඳ අතගාපු ශ්‍රාවකයෝ දහස් ගණන් හිටපු බුදුරජාණන් වහන්සේ ඒ තමන්ගේ ධර්මයේ විදියට ධර්මය මේ තියෙන මේ ධර්මද්වීපයේ විදිහට තෝරාගත්තේ ලංකාව. එහෙමයි ස්වාමී. එතකොට ස්වාමීනි අපිත් මොනතරම් පුණ්‍යවන්තයිද ඒක තමයි ඒක තමයි. එතකොට දැන් වෙනත් ආගම් වල පුංචි රටක් නෙවෙයි අල්ලන්නේ. මහා පැත්ත දැන් යුරෝපා ඒ අධිරාජ්‍ය මේ වාදීන් රටවල් ආක්‍රමණය කරනකොට එක දිගට මේ මේ රටවල් යටත් කරගෙන ආගම පතුරව පතුරව ආවන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම එකක් මේ බුද්ධ ශාසනේ නෑනේ. මේකට පිනක්ම දෙන්න ඕන. ඉතින් අපේ මිහිඳු මහරහතන් වහන්සේ වුණත් දේවානම් පිටිස්ස රජුරෝ රජ වෙන කල්ම හිටියේ නැද්ද? අදාළ අය ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් අපි රජෙක් පදනවනේ. හොඳ සිංහල රජෙක් අපිට ඕන කියලා. බුද්ධ ශාසනයටත් බලපානවා මහත්තයා. ඇයි මිහිඳු මහරහතන් වහන්සේට මුඩසීව රජුරෝ ගැන කරුණාව මෛත්‍රී නැද්ද? ඇයි මුඩසීව රජුරෝ මේ බණ ඇහුවොත් නරකද? ඒකට මුරසීව රජුරන්ගේ යටතේ හිටපු ඒ කාලේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් මැරුණා නම් ඒ මිනිස්සු බනහන්න ඕනේ නැද්ද? නෑ මහත්තයා අපි එහෙම කිව්වට ඒකටත් පිනක් තියෙන්න ඕන. අදාළ කෙනා එන්න ඕන. ඒකට අදාළ රජෙක් ඉන්න ඕන. මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම ලංකාවේ ලංකාවට වැඩම කළ ධර්ම දේශනා කළේ රජාට. ඒ රජතුමා මුල් කරගෙන තමයි ධර්ම දේශනාව ගියේ. එතකොට බුද්ධ ශාසනයේට රජුන්ගේ තියෙන ඒ සත්පුරුෂකම ශ්‍රද්ධාව හැඟීම බලපානවා. ඒ නිසා තමයි බුද්ධ ශාසනයේ සිංහල ජාතිය රජතුමා හෙළ දීපේ කියන එක මේ හාමුදුරුවන්ගේ කටවලින් නිතර කියවෙන්නේ. එහෙමයි ස්වාමී. ඒක තේරුම් ගන්න ඕන. පටු අදහස් වලින් හාමුදුරුවෝ දේශපාලනේ කතා කරනවා කියලා පටු චින්තනින් කතා කරන්න එපා. හේතුවක් තියෙනවා. මේ බුද්ධ ශාසනය අනාගත පරපුරට දායාද කරන්න ලක් දෙරන රැකෙන්න ඕන. සිංහල ජාතිය රැකෙන්න ඕන බුද්ධ ශාසනය රැකෙන්න ඕන හැඟීමක් තියෙන නායකයෙක් ඕන. ඒක සිංහලයා කල්පනා කළ යුතුයි බුද්ධ ශාසනය වෙනුවෙන්. මේ මේ ඉදිරියට එන අවස්ථාවලදී පිටරට ඉඳලා ඇවිල්ලා මේ සිංහලයා වෙනුවෙන් මේ ඡන්දයක් දාලා ගියත් පාඩුවක් නැහැ. එච්චර බලපානවා මේ බුද්ධ ශාසනයේ නායකයා කියන කෙනා. සමහර ඒවා වැරදුනොත් හදාගන්න බෑ. දැන් පාසල් විෂයෙන් බුද්ධ ශාසනයේ ඉතිහාසය ගැන තිබ්බ අර අභිමානයේ පෞද්ගලික කාලේ නැති වෙලා ගියා. ඉතින් ඒවා ආයි කොහොම හදන්නද? දැන් ඉන්නේ මොකක්වත් දන්නේ නැහැ. ධර්මපාලතුමා දන්නේ නැහැ. වලසිංහ හරිච්චන්ද්‍රයන් දන්නේත් නැහැ. මොකවත් දන්නේ නැහැ. ඉතිහාසයක් නැහැ. විද්‍යාඥයන්ගේ නම් ওই විස්තරය ඕන තරම් කියයි. අපේ රට පහ අපේ රටේ පහළ වුණ වීරවරයන්ගේ නම් ගන් දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ගොංගාලේ ගොඩබණ්ඩා කියනවා. දන්නේ නැහැ. පුණං අපු කියනවා දන්නේ නැහැ. වීර කැප්පෙට පොළ කියනවා දන්නේ නැහැ. මොකවත් දන්නේ නැහැ. අපේ ජාතකේ දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඔහේ ඉන්නවා. ඉතින් මේ නිදාගෙන ඉන්න සිංහල ජාතිය අවදි කරන්න කෑ ගහනවා ඉතින්. ඉතින් ඒ නිසා මේ එහෙම ඒ ගැන කල්පනාව තියෙන්න ඕනේ. ඉතින් මම මේ පසුබිම කාරණා දෙක මතක් කළේ. ඉතින් ඒ නිසා මේ මේ භික්ෂුව නිර්වාණ මාර්ගය යන භික්ෂුව මොන හේතුවක් නිසාවත් එහෙමයි ස්වාමී මොනම හේතුවක් නිසාවත් ප්‍රතිපත්තිය හැල්ලු කරගන්නේ සිව්පස ඉදිරි සිංහයා මැරුණත් තවත් කෙනෙකුට යටත් වෙන්නේ නැහැ වගේ චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස ඉදිරියේ තමන්ගේ ප්‍රතිපත්තිය නැති කරගන්න එපා කියනවා භික්ෂුවට. ස්වාමීනි මේ කාරණාවක් සිහිපත් වුණා මේ වයෝ වෘද්ධ ගුණවන්ත වැඩිහිටි භික්ෂුන් වහන්සේලා මේ අවස්ථාවේ වුණත් වැඩ වාසය කරන සමහර අවස්ථාවල මේ බෙහෙත් ටික වළඳන්නේ නැතිව අර සිල්පදෙහි පිහිටා සිටිනවා කියලා ඔව් එහෙම එහෙම දෙනවා එහෙම දෙනවා සාමාන්‍ය විකාල භෝජනේ එහෙම ගන්නෙම නැතුව කොච්චර මෙහෙම ආසනීප වුණත් ඒ දොස්තරවරු දොස්තරලා සීලේ දන්නේ නැහැ. එහෙමයි. ඉතින් දොස්තරවරු මොනවා කිව්වත් තමන්ගේ ප්‍රතිපත්තියේ ඉන්න කොච්චර සිල්වත් ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවද? ඒක තේජසක් නේ ඒක තේජසක් ඒ සංඝයාට ඉතුරු ඒක. එහෙමයි සංඝ. තවද මහරජාණන් සිංහයා තමාම සොයාගත් දෙයක් අනුභව කරයි. යම් තැනක මෘගයන් වැටුනේ නම් එහිම සිට තමාට හැකි පමණ අනුභව කරයි. ප්‍රනීත මසක් සොයා නොයයි. සිංහයාගේ ස්වභාවය තමයි තමන් හොයාගත්ත දේ අනුභව කරනවා. ඇල්ලුවේ හාවෙක් නම් හාවගෙන් සතුට වෙනවා. ඇල්ලුවේ මුවෙක් නම් මුවෙක්ගෙන් සතුට වෙනවා. ගෝරෙක් ගැන කියලා හලන්නේ එහෙමයි ලැබිච්ච දේෙන් සතුට වෙනවා. ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුවගේ පිළිවෙලින් ආහාරය සොයා ගොස් අනුභව කළ යුත්තේය. මිහිරි ආහාර දෙන ගෙවල් සොයා නොයා යුත්තේය. පිළිවෙලින් පින්නපාත යන්න කියනවා. අහවල් ගෙදර නම් රසයි කියලා ගෙවල් මං අරගෙන ඒ ගෙදරට යන්න එපා කියලා. ස්වාමීනි පින්ඩපාතේ වඩින විට එහෙම ප්‍රතිපදාවක් තියෙනවද? පින්ඩපාතේ වඩිනකොට තියෙනවා සම්පදාන චාරිකාව පිළිවෙලින් තමයි පින්ඩපාතේ වඩින්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් අර වාගේ ගයක් මං ඇරලා යන්න නැතුව පිළිවෙලින් යන එක එක දිගටම ජීවිතේ නොකඩවා කරන එක දුතාංගයක්. එහෙමයි ස්වාමීනි. දුතාංගයක්. එතකොට සමහර වෙලාවට මං අරගෙන එහෙම යනා අවස්ථා යෙදෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී මේ රහතන් වහන්සේලා විස්තර කරන්නේ කෑම වලට තියෙන කෑදරකම ප්‍රනීත බව හොයාගෙන ගෙවල් මං ඔහෙත් ගියොත් නම් හම්බෙන්නේ රොටියක් විතරයි. අර ගෙදර නම් හොඳට දානේ හම්බෙනවා කියලා අර ගෙදර මං අරගෙන යන්න එපා කියලා. එහෙමයි ස්වාමීන්. සිංහයා අහුන් අහුවෙච්ච ගොදුර මොකද්ද? ඊතනින් එහා තියෙන ප්‍රනීත දෙයක් ගැන හිතන්නේ නැතුව අහුවෙච්ච ගොදුර කනවා කියලා. එහෙමයි. ආන් ඒ වගේ රස භෝජන සොයන් දෙපා කියනවා. යම් තැනක කිසිවක් ලැබෙයිද ඒ තැනෙහි ශරීරයේ යැපෙනු පිණිස පමණක් වැළඳිය යුත්තේ. එහෙමයි. ශාරීරික යැපෙන පිණිස වළඳන්න කියනවා. ප්‍රනීත භෝජන හොයන් දෙපා කියනවා. මේන්න මේ කාරණාව තේරුම් ගන්න කියනවා. එතකොට අද කාලයේ හැටියට මේවා ගොනු කරලා තේරුම් ගන්නවා. එහෙමයි. රසවත් තැනටම නම් නිතර හිත යන්නේ, රසවත් තැනින් නම් නිතරම දාන ගේන්නේ. අද කාලේ හැටියට තේරුම් ගන්න ඕන භික්ෂුව පින්ඩපාතය යද්දී ඒ කිව්වේ තවද මහරජාණන් සිංහා රැස්කොට තබාගත් දෙයක් අනුභව නොකරයි. තමාගේ දඩේම අනුභව කොට නැවත එතනට නොයයි. එහෙමයි ස්වාමීනි. තේරෙනවනේ. රැස්කොට මුවාගෙන් කොටසක් කාලා හෙටට කියලා තියාගන්නේ. එහෙමයි. ඊළඟට සත්තු දෙන්නේ කල්ලාන එක එක කාලා හෙටට එක එක කියලා ගුහාවේ තියාගන්නේ. එහෙමයි ස්වාමීනි. රැස්කොට වළඳ ගන්නෑ සිංහයා. මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් රැස්කොට තබාගෙන අනුභව නොකළ යුත්තේය. මහරජාණන් සිංහයාගේ මේ සයවෙනි අංගයේ ගත යුත්තේය. රැස්කොට දැන් ඉස්සල්ලාම ওই සම්නිධිකාරයකට පාලි කියන්නේ සම්නිධිකාරය කියලා. ඉතින් බෙල්ලට්ටිසීස කියන ස්වාමීන් වහන්සේ හරි වීරියවන්තයි. උන්වහන්සේ එකපාරක් පින්ඩපාත ගිහිල්ලා පොඩ්ඩක් වළඳලා ඉතුරු බත් ටික වේල්ලා තියාගෙන හෙට ටිකක් මේ කොටලා වතුර ටිකක් දාලා වළඳනවා. එහෙමයි. ඒ භාවනා කරන්න වෙලාව හදා ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ පින්ඩපාත යන වෙලාවවත් වෙන් කර ගන්න කැමති නෑ. දවස් 7කට සැරයක් විතර වගේ තමයි යන්නේ. සංඝයාගේ මේ කතාව භාග්‍යතුන් වහන්සේ දිගිය වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඇහුව ඇත්තද? එහෙමයි ස්වාමීනි. එපා වික්ෂෝභ කරන්න එපා මේ සාන්නිධිකාරය රැස් කරගෙන තියාගෙන වන්දන්න එපා කියලා. හැමදාම පින්ඩපාත වලින්නේ. එහෙයි. ඉතින් ඒ නිසා සීල්පදයක් පැනෙවුවා. රැස්කොට තබාගෙන වළඳන්න එපා කියලා. ඉතින් මේන්න මේ මේ වාගේ ಗುಣධර්ම පුරුදු කරන අයට තමයි නිවන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා මහරජාන්නේ සිංහයා දඩයමක් නොලැබුණ විට කම්පා නොවේ. ලැබුණු දඩයමට ගිජු නොවේ. මත් නොවේ. එහි නොබැසගෙන අනුභව කරයි. එහෙමයි. මේ සිංහයා දඩයමක් නොලැබුණ විට කම්පා වෙන්නේ. අනේ අද බැරි වුණානේ ගොදුරක් හොයාගන්න කියලා අප්සෙට් යන්නේ. එහෙමයි ස්වාමීනි. යනවා ගොදුරන් නොලබුණොත් ඇවිල්ලා පුදිය ගන්නවා. මේ සිංහයා කියන්නේ මහත්තයා පුදුම සතෙක්නේ. ওই සිංහයාගේ ලේ වලින් හැදුවිච්ච જાතියනේ සිංහල කියන්නේ. මක්කා වුණත් මන්දා. ඊට පස්සේ ලැබුණු දඩේමට ගිජු නොවි මත් නොවි එහි නොබැසගෙන අනුභව කරයි. මොනවද ලැබුණ ගමන් අද මං හොඳ තරබාරු මේ මුවේ කල්ලා ගත්තේ ගෝනේ කල්ලාගත්ත කියලා සිංහයාට එහෙම ආඩම්බරයක් නැහැ. එහෙමයි ස්වාමීනි. හාව අල්ලාගත්තත් අර මුව අල්ලාගත්තත් ඒ විදිහට ඒ ගොදුර ආහාරය ගත්ත බඩපුරව ගත්ත කියා. එහෙයි. ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව භෝජනයක් නොලැබුණ විට කම්පා නොවිය යුත්තේ. එහෙමයි. ඒක කොච්චර ಗುಣධර්ම පුරුදු කරනද නොලැබුණොත් කම්පා වෙන්න එපා කියනවා. භෝජනයේද ගිජු නොවි, මත් නොවි, තෘෂ්ණාවෙන් නොබැසගෙන ආදීනව දකිමින් ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්තව වැළඳී යුත්තේය. මේ සිංහයාගේ මේ අංගය ගන්න කියනවා. නොලැබුණොත් දුක් වෙන්න එපා කියනවා. ලැබුණොත් එහෙම මත් වෙන්නේ නැතුව ඒක ප්‍රණීත දේ බලඳන්න කියනවා. නොලැබුණා කියලා දුක් වෙන්න එපා කියනවා. ආහාරය සිහිනුවණින් වළඳන්න ඕන කියන සිහිනුවණින් වළඳන එක එක එකක්. මේක ලැබීම ගැන තියෙනවා. ලැබුණත් නොලැබුණත් හිත චංචල කරගන්න නැතුව ඉන්නේ. දැන් මට මතකයි ඉස්සර වෙච්ච දෙයක්. අවසරයි ස්වාමී. මේ මේක භික්ෂුණියගේ කතාව. එහේ. ඉස්සර ස්වාමීන් වහන්සේ නම පින්ඩපාත ගිහිල්ලා එනවා ගමකින් දානි ලැබුණේ භික්ෂුණියක් වෙන ගමකට ගිහිල්ලා එනවා එතුමියට දානි ලැබිලා. එහෙමයි. ඇව ස්වාමීනි දානි ලැබුණාද? ලැබුණේ නැහැ කිව්වා. අර භික්ෂුණියගේ දානි පාත්‍රයෙන් දුන්නා. භික්ෂුව වැළඳුවා. එහෙමයි. දෙවෙනි දවසෙත් භික්ෂුණිය දැන් ඔන්න එදා දානි නැහැ. එහෙමයි දෙවෙනි දවසේ පින්ඩපාත කියලා එනකොට අරහන්දරම හම්බ වුණා. එහෙයි. දාන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේට දුන්නා. මේවා හිතා ගන්න බෑ මහන්තයා. තු එදාත් දාන්නේ නැහැ. තුන්වෙනි දවසේ භික්ෂුණිය පින්ඩපාත කියලා එනකොට අරහන්දරව හම්බ වුණා. එහෙමයි. පාත්‍රයේ තිබ්බ දාන ටික දුන්නා. එහෙයි. ඒ හඳුරු ගත්තා. භික්ෂුණියට දාන්නේ නැහැ. හතරවෙනි දවසේ පින්ඩපාත යනකොට මේක ඒ පැත්තේ ඉන්න සිටුවරේ කරත්තක යනවා. එතකොට අර කරත්තේට පාර මං අරින්න ඕන කියලා භික්ෂුණිය මේ පොඩක් අයින් වෙනකොට කලන්තේ දාලා වැටුණා. කානුවට වැටුණා. එහේ ස්වාමීනි. ඉක්මනට මේ කාට හරි කියලා ඉක්මනට භික්ෂුණිය කරත්තේට දාගෙන පෑන් මූණට පෑන් ඉහලා මේ ඇයි විස්තර අහනකොට ඇයි ආහාර ගත්තේ නැද්ද කලන්තේ ඇයි කියලා කරත්තේට දාගෙන මේ කරත්තේ දාගෙන හෝ කානුවේ නැගිටවලා පෑන් ටිකක් කියලා. දැන් අපි උනා කලන්තේ ඉස්කෝලේ එක ළමයි කලන්තේ දාපු ගමන්ම අහන්නේ මොකද්ද? ඇයි පුතේ උදේ කෑවේ නැද්ද? එහෙමයි. එහෙම නේද අහන්නේ? දැන් ළමයි කලන්තේ කියපු ගමන් අහන්නේ කෑවේ නැද්ද කියලා. ඒ කාලෙත් ඒ විවහාරය තිබිලා. ඊට පස්සේ අහනවා ඇයි මේ ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ආහාර නැද නැහැ කියලා. ඇයි ඔබ වහන්සේ මේ පින්ඳ පාතේල යනවා දැක්කම භික්ෂුන් වහන්සේ නමකට පූජා කළා. එහෙමයි. දෙවෙනි කලින් දවසේ වැළඳෙන්නේ නැහැ. දවස් හතරක් දාන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් ඉක්මනට ඒ භික්ෂුණීන් වහන්සේ වඩම්මලා ආහාර දීලා දානි පූජා කරගත්තා. මේ කතාව ගියා. බුදුරජාණන් වහන්සේ ඇහුව සංඝයාගෙන් මෙහෙම සිද්ධියක් වුණාද? එහෙමයි ස්වාමීනි. සිල්පදයක් පැනෙව්වා. භික්ෂුණියක් විසින් අතින් දෙන දානි වළඳන්න තහනම්. එහෙමයි. භික්ෂුණිය පරිපාචිත දානේ වළඳන්න භික්ෂුණියක් රැගෙන ඉන්න පාත්‍රේ ඒ දානේ වළඳන්න තහනම්. එහෙමයි ස්වාමී. ඉතින් ඒ විදිහට ඉස්සර ඒකට බලන්න ලැබුණා. දැන් භික්ෂුණී ආදෝනා නගාගෙන ගියේ නෑනේ. එහෙමයි. භික්ෂුණී ආදෝනා නගාගෙන ගියේ නෑ. ඒ තමයි ඒ අරහත් මාර්ගයේ මං හිතේ එතුමිය නිවන් දැක්කා. එහෙයි ස්වාමීනි. නොදකින්න පුළුවන් මහත් ඒ වගේ වීරිය අත්හැරීම එහෙමයි. අපි පොඩ්ඩක් හිතන්නකෝ බලන්න අපි පොඩ්ඩක් දන්සලක් දෙනකොට පොඩ්ඩක් අපිට ඉතුරු නැත්තම් අපිටත් නෑ කියනවා. දානයක් දීලා ව්‍යංජනයක් හිසුනොත් බලන්න අපිටත් කන්න නෑ ව්‍යංජනේ ඔක්කොම කාලා තියෙනවා. ඒතකොට ඒ වගේ 아무තු ලෝකයක් ඉන්නේ ඉතින්. ඉතින් ඒ කාරණා ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ලැබුණත් නොලැබුණත් තෘෂ්ණාවක් නැතුව කම්පා වෙන්නේ නැතුව ඉන්න ඉන්න කියනවා. මොකද සිංහයාට ගොදුරු ලැබුණත් නැතත් සිංහයා එක විදිහයි. එහෙමයි ස්වාමීනි. මහරජාණන් දේවාති දේව භාග්‍යතුන් වහන්සේ සංයුත් නිකායේලා මහා කස්සප මහරහතන් වහන්සේට ප්‍රශංසා කොට මේ වදාළසේක. පින්වත් මහණෙනි මේ කස්සප තෙමේ ලද පින්ඩපාතයෙන් සතුටු වන කෙනෙකි. මහා කස්සප මහරහතන් වහන්සේ කෙන කියන්නේ. එහෙමයි ස්වාමී. ලද පින්ඩපාතයෙන් සතුටු වී එහි ගුණ කියන කෙනෙකි. පින්ඩපාතේ හේතුයෙන් ශ්‍රමණයන්ට නොගැලපෙන සෙවීමකටපත් නොවන කෙනෙකි. පින්ඩපාතේ නොලැබුණද කම්පා නොවන කෙනෙක්. පින්ඩපාතේ ලැබුණද එහි ගිජු නොවි මත් නොවි තෘෂ්ණාවෙන් නොබැසගෙන ආදීනව දකිමින් නිස්සාරණ ප්‍රඥාවෙන් වළඳන කෙනෙක් කියන. අපේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේට දානි ලැබුණත් නොලැබුණත් එක විදියයි හිත. ප්‍රණීත විදියට ලැබුණත් නොලැබුණත් එක විදියයි හිත. ඊළඟට ලාදරු රෝගියාගේ ඇඟිල්ල වැටුණ දානෙ සක් දෙවිඳු දෙන සුදා භෝජනෙ එක විදියට වළඳනවා. ස්වාමීන් මේ කතරම් අචල ප්‍රතාපවත් පිහිටීමක්ද කියලා. ඒ උත්තරමයන්ගේ හිත්වල තිබ්බ ಗುಣධර්ම නිකලෙස් බව. ඉතින් ඒවා ඉතින් ඒක තමයි අරහත් රහතන් වහන්සේලාගේ ජීවිතවල ස්වභාවය. ඉතින් අපිට අද ඒ ගැන හිත පහදවා ගත්තොත් අපිටත් යම් දවසක මේ නිකලෙස් බව ස්පර්ශ කරන්න මේ හිත පහදවා ගන්න ධර්මය අහන පින ඒකාන්තයෙන් හේතුපකාර වෙනවා. එහෙමයි. ස්වාමීන් ඉතා සතුටින් අපේ පින්වතුන් මේ සදාම් පිළිසඳර අනුමෝදන් වෙන මොහොතේ අද දවසේ අපේ කාලය නිමා වුණ අපට අවසර ලැබේවා. අද මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලැබුවේ පින්වත් කේසරත් අබේරත්න ඉන්දිරා චිත්‍රා නිශාන්ති ජනක නිපුණි බුද්ධික කෝෂිලා දමිත් මල්ෂි නිම්සර පුතුණුවන් සසන්දි දියණිය සමාධි දියණිය යන පින්වත් හැමදෙනාම විසින් ඒ පින්නතුන් සියලු දෙනා උදෙසා උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි තාම ගෞරවයෙන් අපේ ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි ස්වාමීනි. ඔව් මහත්මයා අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් කේ සරත් අබේරත්න ඒ වගේම ඉන්දිරා චිත්‍රා නිශාන්ති ජනක නිපුණි බුද්ධික කෝසිලා දමිත් මල්සි නිම්සර පුතා ඒ වගේම සසඳිදුව සමාධිදුව ඇතුළු මේ පිරිස එකතු වෙලා සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින උපකාර වේවා කියලා. රහතන් වහන්සේලාගේ උතුම් ජීවිතවල ස්වභාවය අද අපි කතා කළේ සිංහාගෙන් අංග 7ක් ගත යුතු කාරණා. ඒකට අපි එක දිගට කියවගෙන යනවට වැඩිය අර වර්තමානයේත් අපි කොහොමද මේක තේරුම් ගන්නේ කියලා තමයි අපි මේ පැයක් ඇතුළත ඒ කාරණා හත සාකච්ඡා කළේ. ඉතින් අන් අයට ඒ ධර්මය අහන්න සලස්වපු පින මේ ඇත්තන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස නිවන පිණිස හේතු වෙනවා. ඉතින් ඒ නිසා පළමුවෙන්ම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ශිසුර වඩා වර්ධනය වේවා ලබ් දෙරණත් සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරත්වා ඒ වගේම අභිමානවත් මේ නායකයෙක් අපිට මේ බුද්ධ ශාසනය මේ තියෙන මට්ටමින් අනාගත පරපුරට දායාද කරන්න පුළුවන් හැඟීමක් දැනීමක් තියෙන රජ කෙනෙක් අපිට ඉන්න පිරිසකින් හොඳ කෙනෙක් අපිට මේ ලක් දෙරණට දායාද කරන්න දෙවියන්ගේ උපකාර සැලසේවා ඉතින් සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේ මේ පින්වතුන් නමින් මේ පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝව සැපේ වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවන අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලයෙන් ධර්මාවබෝධයේම සැලසේවා. ඒ වගේම පින්වත් කේසරත් අබේරත්න මහත්මයා ඉන්දිරා චිත්‍රා මහත්මිය ඒ වගේම නිශාන්ති ජනක නිපුණි බුද්ධික කෝශිලා දමිත් මල්සි නිම්සර පුතා සසඳි දුව සමාධි දුව ඇතුළු ඒ පින්වතුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු උපකාර වේවා ඒ වගේම සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලිය ධර්ම දායකත්වයේ දරන ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට කායික සුවයෙන් සුවපත් වේවා මානසික සුවයෙන් සුවපත් වේවා ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් නිසාවක් උපද්‍රවයක් නොවේවා සසර දුකෙන් නිදහස් වෙන්න මේ රැස් කරන පින් හේතු උපකාර වේවා කියලා පින් පමුණවනවා අවසරයි ස්වාමීනි පින්නතුනේ ඒ උතුම් සුඳුරු අරහත් මාර්ගයේ අප කෙරෙහි කරුණාවෙන්ම මහත් අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පහදා වදාළේ අපි අනුමෝදන් වෙමින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් එකසේම අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අපි අනුමෝදන් කරමු. එමෙන්ම උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගෙන මේ මොහොතේ අප රැස් කරගන්න උත්තම පුණ්‍ය ධර්මයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නොවලහා අනුමෝදන් වීමෙන් සියලු සෝපත් භාවයේ උන්වහන්සේට සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්තිරුගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් අරහත් මාර්ගය පිළිබඳව විවරණය කරන උතුම් දහම් පරයය මිලිඳු රාජපස්නේ සදාම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඊළඟ පරිච්ඡේදයේදී ඔබ මුණ ගැහෙන්නම් එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය